කියන કોઈ යෝගාවචරයටත් හොඳ ආරම්භයක් ලබා දෙනවා අදාළ භාවයක් තියෙනවා ඒකෙදී සාකච්ඡා කරන්නේ මූලික කෙලෙස් මූලයන් වෙන රාග දෝෂ මෝහ කියන මේ එහෙම නැත්නම් සංකිට්ඨ වික්ඛිත්ත කියන ඊතුරු යුගලයත් එක්ක රාග සහිත හිත, රාග රහිත හිත, දෝෂ සහිත හිත, දෝෂ රහිත හිත, මෝහ රහිත හිත, මෝහ රහිත හිත, ඇකිලුන හිත, වික්ෂිප්ත විහිරව ගියා වූ හිත කියන මේ යුගල හතරක් ඒකේ විස්තර වෙනවා. ඒක ආධුනික යෝගාවචරයේ කියලා සඳහන් කළාට සමත විදර්ශනා කාටත් ගැලපෙනවා කියලා කිව්වට ආධුනික යෝගාවචරය වුණත් රෝම කලාතුරකින් තමයි ඔය චිත්තානුපස්සනාවෙන් භාවනා පටන් ගන්න. ආධුනික යෝගාවචරය සමත වේවා විදර්ශනා වේවා කායානුපස්සනාවෙන් තමයි භාවනාව පටන් ගන්නෙ. එහෙම නමුත් විදර්ශනා යෝගාවචරයේගේ මාර්ගපතය ඉදිරිපත් කරගෙන සාකච්ඡා කළොත් කායानुපස්සනාවේදී ප්‍රධාන වශයෙන් රූප ධර්මය ඕලාරික වූ රූප ධර්මය වලට සංකේතයක් වෙන මේ කය ඉදිරිපත් කරගෙන ඒ කය පිළිබඳව තමන්ගේ චරිතයට තමන්ගේ උපනිෂේ සම්පත්‍ය වලට ගැලපෙන සුදුසුකම තහනක් ඒ කායනුපස්සන අතරින් තෝරාගෙන ඒ අනුයි වේදනානුපස්සනාවට පිවිසුමක් ලබා ගන්නේ වේදනානුපස්සනාවට පස්සේ මේ චිත්තානුපස්සනාව කොටසට එනවා. ඇත්ත වශයෙන්ම කියනවා චිත්තානුපස්සනාව කොටසට එනකොට සුද්ධ වශයෙන්ම අර රූප ධර්ම වල රූප ධර්ම පිළිබඳව තිබුණු හැදෑරීම දැන් නාම ධර්ම දිහාවට හැරිලා තියෙනවා. මේ කායानुපස්සන ආදී ඒ ඕලාරික රූප ධර්ම વિશેයි භාවනා කිරීමේදී ලබන්නා වූ ඒ සද්ධාව, විරිය, සමාධි, සතිය, සමාධි ප්‍රඥාව කියන ධර්ම දිගින් දිගටම දිගින් දිගටම සිවුම් කරමින් තමයි ඒ යෝගාවචරයා අභිවෘද්ධියක් ලබන්නේ ඉදිරියක් බලන්නේ ඒ ඉදිරියේ බලන යෝගාවචරයට තමයි ඒ රූප ධර්ම වලට වඩා සියුමු මේ රාග ද්වේෂ මෝහ එහෙම නැත්නම් වීත රාග වීත දෝෂ වීත මෝහ ආදී හිතවිලි හිත ඒ වගේම සංකිට්ඨ වික්ඛිට්ඨ කියන ඇකිලිච්ඡ විසිරිච්ඡ හිත දක ගන්න පුළුවන්. ඉතින් මේ දන්නා තනින් පටන් අරගෙන නොදන්නා තැන දක්වා යන ගමනක් තමයි මේ ථේරවාදයේදී විශේෂයෙන්ම විස්තර වෙන්නේ. ඒ නිසා දන්නා අවස්ථාව මුල් අවස්ථාව හැමදාම හොඳින් තහවුරු කරගෙනයි අපි අද ඊයේ නොගිය තරම් ඈතකට නොදන්න ප්‍රදේශයකට සියුම් තැනකට ඉතා සියුම් තැනකට යන්නේ කියලා මුලින්ම හොඳ චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ නිසා ඒ නොදන්නා තැන පිළිබඳව ලොකු ලකලෑස්තියක් වෙනවයි කියලා කියන්නේ දන්නා දේවල් ගොරෝසු දේවල් මුලදි වැටෙන දේවල් ඊටාමත් හොඳින් වෙනදාට වඩා සාදරව වෙනදාට වඩා ඇදහිල්ලෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ හිතේ අදිෂ්ඨාන ශක්තිය වැඩ කරලා පෙරහුරුවක් ඇතිවීම අනුයි අර පරියන්ක අවසාන භාගයේට නැත්නම් යෝගාචර ජීවිතයේ පසු මේරිච්ච අවස්ථාවට විතරක් යෝග්‍ය වෙන සුදුසුකම් ලබන මේ සියුම් ධර්ම දිහාවට ය아가න්න පුළුවන්. ඒක නිසා ඒ යෝගාවචරයක සතුවිය යුතු මේ මූලික දැනුම පුද්ගලිකව හිතන පුද්ගලිකව කටයුතු කරන නැත්නම් බොහෝමත්ම කලාතුරකින් එන්නේ. ඒ අත්තෝ හිතනවා මම දැන් අහවල් අහවල් දේවල් දන්නවා ඒක නිසා මම අහවල් දේට අද යන්න හදනවායි කියලා මේ කොටහෙන් කොටහ කරන්න හදන ගතියක් තියෙනවා. නමුත් ගුරු ඇසුරේ ඉන්නේ ගුරුවරයන්ගේ යටතේ භාවනා කර නැත්නම් ගුරුවරයා නිතරම මතක් කරලා දෙනවා මේ හිත කියන එක එතන එතන හතා වඩා ගන්න දෙයක් මිසක් කලින් කරපු භාවනාවෙන් මේ දවසට කිසිම ඵලයක් නොලැබුණත් අද ඉඳලා ඔක්කොම ටික කරගෙන යන්න ඕනේ කියන ආත්ම විශ්වාසය ඒ වාගේම මුල් මුල් කොටසට කරන ගෞරවය හැමදාම යෝගාවචරය තුළ තියෙනවා. නොතිබුණොත් මේ කියන්නා වූ සියුම් ධර්ම කොටස් වලට එනකොට යෝගාවචරය ගොඩාක් වෙලාවට වල්මත් වෙලා අතුරු පාරවල් දිගේ ගිහිලා කාලේ ගොඩක් නාස්ති වෙන දෙයක් තියෙනවා. අර තරම් ගුරුවරයා නැත්තම් කල්යාණ මිත්‍රයා මේ මුල් කොටස් පිළිබඳ අගය මුල් කොටස් වල පිළිබඳ ධර්ම ගෞරවය යෝගාවචරයට මතක් කරලා දුන්න පුදුමාකාර විදියට යෝගාවචරයාගේ හිතේ තියෙන මේ පරිේශන තෘෂ්ණාව නිසා බොහෝ විට තමන් අර මුල් කරපු භාවනා කොටස් ඉක්මන් ටික්මන්ට කරලා හෝ නොසලකිල්ලෙන් කරලා හෝ ධර්ම ගෞරවයෙන් තොරව කරලා මේ සියුම් කොටස් වලට ආවොත් ඒක හැම වෙලාවෙම පටලවිල්ලකට බොහෝ විට පටලවිල්ලකට ඉඩ දෙනවා. ඒ නිසා අපි ථේරවාදයේ පවතින ආ මේ මූලික ලක්ෂණ මේ චිත්තානුපස්සනා කොටසදී නැවත නැවත සිහිපත් කර ගන්න ඕනේ. සතිය පිළිබඳව පදත්තානි ආසන්නීම සතිය දිනු වීමට කාරණාවක් මොකක්ද කියලා සාකච්ඡා කළොත් කාය ආදී සතර සතිපට්ඨාන පදස්ථාන කියලා පෙන්නනවා. සතිය දිනු වෙන්න උදව් වෙන්නේ මුලින් මුලින් කරන්නා වූ කායානුපස්සන ආදී කොටස්. එයින් ඇති කර ගන්නා වූ සතිය තමයි වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ආදී ධාමත්ම සියුම් කොටස් අවබෝධ කරලා දෙනකොටත් උදව් උපකාර පිණිස පිහිටට හිතේ. එනිසා කායानुපස්සනාව කොනම තැනකදීවත් අමතක කරන්න බෑ. තුන්චී කියලා සලකන්න බෑ. ධර්ම ගෞරවයෙන් තොර කරන්න බෑ. එනිසා හැමදාම පටන් ගන්නකොට තමන්ගේ මූල කර්මස්ථානට හිත යොදලා ඒ මූල කර්මස්ථානයේ යම් තාක් ප්‍රකටව ඕලාරිකෝ පේනවාද ඒ තාක් මෙනෙහි කරමින් යනකොට තමයි ක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂයට අනුවේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ආදී කොටස් මත වෙන්නේ. ඒ විදිහට පසුබිම සකස් කරගත්ත කාරණා කාරණා තේරුම් අරගත්ත පරියන්කේ මුලදිම හොඳ සංවිධානයක් ඇති කරගත්ත යෝගාවචරය යම් අවස්ථාවක සමත පූර්වාංගම විපස්සනා වේවා සුඛ විපස්සනා වශයෙන් හෝ වේවා මේ චිත්තානුපස්සනා කොටසට ආවත් එහිත් පවතින්නේ මෙන්න මේ කියන සැකිල්ලම ආරම්භයේදී චිත්තානුපස්සනාවට අහුවෙන දේවල් ගොරෝසුයි. ඒ දේවල් ඉක්මවින් ඉක්මවින් ඉදිරියට යන්න යන්න යන්න චිත්තානුපස්සනාවෙත් සියුම් සියුම් කොටස් වලට තමයි <clears throat> ක්‍රමක්‍රමයෙන් ධර්මය නම්බියාව නමුරු භාවය නම්රතාවය පෙන්වන. ඒක නිසා ආරම්භයේ කායනුපස්සනාව ඉඳලා වේදනානුපස්සනාව තුලින් හෝ මේ හිත පිළිබඳව, චේතනා පිළිබඳව, තමන්ගේ මනාපකම් පිළිබඳව අවබෝධ වෙනකොට ඒ වැටහෙන මුලින් මුලින් වැටහෙන ඒ චිත්තානුපස්සන අරමුණු ගොරෝසුයි. ඒ අනුව අර <clears throat> ගෙවෙමින් පවතින ආ වූ රූප ධර්මත් මතුවෙමින් පවතින ආ වූ මේ ඕලාරික නාම ධර්ම චිත්තානුපස්සන කොටසත් දෙක <clears throat> යෝගාවචරය සීරුවෙන් නාම ධර්ම ධ්‍යාවට මාරු කරගත්තට පස්සේ කීරි මාරු කරගත්තට පස්සේ ඒ නාම ධර්ම තවදුරටත් ගැඹුරු සියුම් මට්ටම් වලට යෝගාවචරයාගේ සමබරතාවයේ තියෙනවන් නම් යොමුවක් ඇති කරලා දෙනවා. ක්‍රමයෙන් අඬ ගහගෙන යන ගතියක් තියෙනවා. ඒ නිසා අපි කිව්වොත් ආයනපස්සනා භාවනාවේ යෙදී සිටිනා වූ යෝගාවචරයට රාග හිතක් මත උනත් අපි කියනවා නීවරණයකට යට වුණා, කාමච්ඡන්දේ ඉපදුණා, ඒ වෙලාවේදී ඒ කාමච්ඡන්දය අර විනේ කරමින් සිටින්නා වූ ආනාපාන අරමුණ නැත්නම් පිම්බීම හැකිලිම අරමුණටත් වඩා ගොරෝසු භාවයක් ඇති කරනවා. කාමච්ඡන්දේ ගොරෝසුයි. අරමුණ පෙරලලා තමන තරණ. ඒ නිසා අපේ හිත මේ රාගයක් ඇති වුණා කියන දිහාවට මෙනෙහි කිරීම හරවනවා. අවධානය, සලක්ෂණය, මානසිකාරය හරවනවා. නමුත් ඒ කාමච්ඡන්දේට හිත මානසිකාරේ භාවනා හැරවපු ගම ඒ මානසික ක්‍රීමනේ කිරීම සාර්ථක නම් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ රාගය තුනි වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක සම්පූර්ණයෙන් ගියා වෙන්නේ නැහැ. නොගියා වෙන්නත් ඉඩ තියෙනවා. ඊට පස්සේ යම් වෙලාවක යෝගාවචරයාගේ හිත අරමුණ බාධා කර නොකරන මට්ටමට කාමච්ඡන්දේ තුනී වුණා නම් අපි නැවතත් අරමුණට යනවා. මූල කර්මස්ථානට යනවා. ඒ මූල කර්මස්ථානට යනකොටත් අර තරාගං වා හිත චිත්තං කියන එක නැති වුණාට විතරාගං වා චිත්තං කියන එක පවතින. රාගේ නැති හිත දැන් පවතිනවා. නමුත් ඒක මෙනෙහි කිරීමකට ලක් වෙන්නේ. නමුත් මේ චිත්තානපස්සනාවේදී ආරාධනාවක් තියෙනවා තරාග හිත හඳුනාගත්තා වගේම විතරාගේ හිත හඳුනාගන්න සමහර වෙලාවට සම විපස්සනා යෝගාවචරින්ගේ අහන දෙයක් තමයි අහන්න ලැබෙන දෙයක් තමයි අරමුණත් හොඳටම සිවුම් වෙලා ගියා දැනෙනා නොදෙනා තරමට සිවුම් වෙලා ගිය කිසිම අරමුණක් නැති හිතක් නොඇත එන හිතක් කියනවා කියන්නේ. ඉතින් අර තරහාගේ හිතෙන් හොඳටම බැට කාලා අරමුණ බේරා ගන්න බැරි තරමට අරමුණ තලාපෙලා දමලා ඒ தത്വයේදී ඒක මෙනෙහි කරලා ජයගත්ත යෝගාවචරයකට නම් දැන් එතන සටනක් නැති ස්පාසුවක් පවතින බවක් වැටහෙනවා. මෙන්න මේ ස්පර්ශ සමහර විට විතරාග හිත වෙන්න පුළුවන්. රාගයක් නැති හිත. ඒක නැති දෙයක් කියලා යෝගාවචරයට කියන්නේ අර තරාගේ හිත තරම් උඩ දාන්නේ නැහැ මේක. තරාගේ හිත තරම් කුප්පන්නේ නැහැ මේක. තරාගේ හිත තරම් එහාට මෙහාට දමලා හොල්ලන්නේ නැහැ භාවනාව. ඒ නිසා අපිට පේන්නේ මහා පාළුයි කිසිම ගැම්මක් නැහැ ප්‍රගතියක් නැහැ උනේ හිත තියෙනවා ඒක. නමුත් ඒක විතරාග හිතද නැත්නම් ද්වේෂයේ රහිත විිත දෝෂ හිතද එහෙම නැත්නම් කලකොල බවක් අන්දමන්ද භාවයක් නැති විිත මොහ හිතද කියලා අවබෝධ කරගන්න යෝගාවචරයා මේ සතිපට්ඨාන භාවනාන චිත්තානුපස්සනා කොටස් පිළිබඳ අවබෝධයක් නැත්නම් මහා රත්නකට පස්සේ ආපු නිෂ්කලංක භාවයක් වාගේ යෝගාවචරයේ හිත සංකීර්ණ භාවයට පත් වෙලා නිදිමතට පත් වෙලා හැංගෙන්න ඉඩ තියෙනවා. ඒ යෝගාවචරය දන්නේ නැහැ මේ විතරාග හිතේ පවතිනා වූ සංසුම් භාවයේ වැටහෙනකොට කොච්චර හිත ප්‍රමාද කරගත යුතුද හරියට ඒක විතරාගයේ හිතක් කියලා දන්නවනම් ඒක අනිවාර්යයෙන් මේ චිත්තක්ෂණයේ යෝගාවචරාගේ ප්‍රමෝදයේ පිණිසත් මතුමත්ත්‍ය භාවනා පිළිබඳ ධෛර්ය පිණිසත් හිතිනවා ඒක අඳුරගත්තේ නැත්නම් මේ ප්‍රමෝදයට අයිතිවාසිකම නැති ඒ හිත අර රාග හිත, ද්වේෂ හිත, මෝහ හිත නම් හොඳට වර්ණගතයි. ඒ රාගය අනු ඇදගෙන යනවා, ද්වේෂය අනු ඇදගෙන යනවා, මෝහය අනු ඇදගෙන යනවා. උත්විත රාග වීත දෝෂ වීත මොහ හිත එහෙම ඇදගෙන යන ගතියක් නෑ. ඒක ඔහේ තියෙනවා. ආන්න ඒක නොසලකන ගතියක් තියෙනවා. ඒ නිසායි මේ හිත මේ සංකීත වික්ෂිප්ත කියන දෙකට ආරෙන් හිත ඇදගෙන යන්නේ. හරියට ඒ හිති හිත රාග වගේම විිත රාග, දෝෂ වගේම විිත දෝෂ දන්නවනම් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා සංකීර්ත භාවයකටපත් වෙන්න දෙන්නේ නැතුව වික්ෂිප්ත භාවයකටපත් වෙන්න දෙන්නේ නැතුව හිත සම සම කරගන්න. හිත සමාහිත කරගන්න. මධ්‍යම ප්‍රතිපදාවට ගන්න. ආන්නේ එහෙම සත්‍යකටපත් වෙන්නේ නැති හිතක් අවදාකවත් මහත්ගත භාවයකටපත් කරගන්න අමාරුයි. ඒ මොකද නරක තියෙන තාකල් නඩු චෝදනා ඒකත් එක්ක හැප්පෙනවා. මේ නරක නැති වුණාට පස්සේ නිදාගන්න. ඒව නැත්තම් හිත වික්ෂිප්ත බාහිරපත් වෙනවා. මේ නැති කරගත්තේ විතරාග, විත දෝෂ, විත මොහ කියලා කියන්නේ අරුවචනාසේ විසින් දීපු උපක්‍රමයක් ක්‍රියාත්මක කරලා ලැබපු දයග්‍රහණයක් කියලා දන්නේ නැත්තම් එතන ප්‍රීතියක්, එතන සතුටක්, පිනක් පහල කරගන්න දන්නේ නැත්තම් හිත මහත්ගත භාවයටපත් වෙන්නේ. ධ්‍යානයකට යන්න බෑ. එහෙම නැත්තම් විදර්ශනා භාවයම වේදී නම් මේ විපස්සනා ඥාන එකින් එක එකින් පෙරලෙන්නේ නැහැ. එහෙමම නතර වෙලා හිටිනවා. නිදිමතටපත් වුණා වාගේ එනත හිත වික්ෂිප්ත භාවයටපත් වුණා වාගේ ආන්නේම නොවෙන්න දැන් තමයි දැනගන්න ඕන දැන් මගේ හිත තියෙන වාගේ නැති බව ද්වේෂේ නැති බව මෝහේ නැති බව කියන එක අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා මේක කායानुපස්සනාවේ උණුසුම සිසිලතාව කම්පන චංචල බව ආවා වගේ එච්චරම ගොරෝසු නෑ ඊට වැඩි ඇසියුම් නමුත් චිත්තානුපස්සනාවක් නැතුව මේ භාවනාව දියුණුව ගන්න අමාරුයි. ඒ නිසා මේ කල්පනා කරලා පෙන්නන්නේ මතක් කරලා පෙන්නන්නේ සරාග හිත වගේම විතරාග හිත හඳුනා ගන්න. යම් දවසක අන්න ඒ විදිහට යෝගාවචරයා මගේ හිතේ නීවරණ මේ වෙලාවේ පවතිනවා. මෙන්න මේ වෙලාවේ නීවරණ නැහැ කියලා තරමට මූල කර්මස්ථානයේ දිගේ ගිහිල්ලා හිත ප්‍රධාන වශයෙන්ම හිත චෛතසික විශේෂ චිත්ත චෛතසික විදිය හැදෙනකොට මගේ හිතේ දැන් මෙච්චර වෙලාවක් නීවරණ පැවතුනේ නෑ මගේ හිතේ මෙච්චර වෙලාවක් නීවරණ පැවතුනා කියන මෙන්න මේ වෙනස්කම් දෙක අඳුරගත්තට පස්සේ අඳුර ගන්නට පුරුදු වුණාට පස්සේ පරිචයක් ඇති වුණාට පස්සේ අන්න ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා මහත්ගත හිත සහ අමහත්ගත හිත කියන එක පිළිබඳව ඉච්ඡිතානුපතනාවේ දෙවෙනි යුගල හතරට පිවිසෙන්න. මේක තෑග්ගක් දුන්නට තෑග්ග බාර ගැනීමේ දක්ෂකම වගේ එකක්. ඒකට පෙරපින තියෙන්න ඕනේ. ඒකට මේ දේවල් එකපාරක් කියලා දුන්නාම එක ආකාරයකට කියලා දුන්නාම දහසක් නැයින් තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. මේක මේ වාගේම මේ කියපු කාරණා වගේ වැදගත් දෙයක් තමයි මේ හිතලා බලලා මතු කර ගන්න දේකුත් ඒ ප්‍රත්‍යක්ෂයෙන්ම මතු වෙන දෙයක්. ඒ ප්‍රත්‍යක්ෂයෙන් මතු වෙච්චාම මේක ඒ තාලෙන් තේරුම් ගන්න එක යෝගාචර ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒක සම්පජඤ්ඤ වලට වැඩෙන කොටසක්. ඒ නිසා යම් වෙලාවක අරමුණේ හිත පවතිනවා ඒ අරමුණත් එච්චර සිත් ගන්නාසුළු බවක් ඇතුළේ පිටේ වශයෙන් ආස්වාස වෙනසක් ආස්වාස වෙනසක් හෝ පිම්බීම හැකිලිම වශයෙන් උදරයේ වෙනසක් හෝ නැහැ ඔහේ හිත පවතිනවා ඒ පිළිබඳව යෝගාවචරයාගේ අරමුණයි හිතයි ඒකා මේ ඒකාත්ම භාවයට පත්වෙච්ච බව දන්නෝ රාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ මොහෙත් නැහැ මේ මේ වෙලාව දැන් මේ ලොකු අවස්ථාවක් කාම ලෝකේ ඉක්මෝලා රූප ලෝකෙට යන්න හොඳ වටිනා සම්දිස්ථානයක් කියන එක තේරුම් ගන්න නැතුව ඒක නිදිමත වුණා නම් ඒකේ චිත්ත වික්ෂිප්ත භාවයටපත් වුණා නම් අපි කලින් කිව්වා වගේ මහාගත භාවයට හිතපත් වෙන්නේ එහෙම නැතුව තේරුම් අරගත්තා නම් මේක ඉතාම වටිනා අවස්ථාවක් මේ ඉතාම උනන්දුවේ මේ ඉතාම ඇදහිල්ලෙන් යුක්ත මේ தත්ත්වයේ තවත් අරමුණ ගෙවා දැමීම පිණිසම මේක තේරුම් ගනිමින් අරමුණ ගෙවා දැමීම පිණිසම කටයුතු කරනවා නම් ආනී යෝගාවචරයට මේ රූප ලෝකාම ලෝකේ ඉක්මවලා රූප ධ්‍යාන වලට යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ රූප ධ්‍යාන වලට යන්න පුළුවන් ශක්තිය ලැබුණු සමහර යෝගාවචරයින්ට දන්නේ නැහැ කොයි අවස්ථාවේද මම ඒ රූප ධ්‍යාන මට්ටමේ ඉන්නේ කොයි වෙලාවේද මම තාම නීවරණ වල ඉන්නේ කියන එක හුඟක් වෙලාට පටලයින අවස්ථාවල් තියෙනවා. ඒක නිසා ඒ යෝගාවචරයින්ට පුහුණු කරනවා වශීතා පුහුණු. දැන් ඒ ධ්‍යානයට සමවදින්න දැන් ධ්‍යානෙ නැගිටින්න මෙච්චර වෙලාවක් ධ්‍යානෙ ඉඳ ඒ ධානයේ පවතිනා වූ හිත මෙනෙහි කරලා බලන්න ආදී වශයෙන් ඒ වශී කරවන්නේ මෙන්න මේ මහත්ගත හිතක් අමහත්ගත හිතක් කියන මේ දෙක වෙන්කොට හඳුනා ගැනීමේ දක්ෂකම සඳහා. ඒක බොහොම මේ වැදගත් අවස්ථාවක්. ඒ මොකද කාම ලෝකයක් රූප ලෝකයක් අතර තියෙන වෙනස ඉතාමත්ම කැපී පෙනෙන වෙනසක් ආධ්‍යාත්මික ජීවිතයක යෝගාවචර ජීවිතයක එතෙන්ද ගිය කෙනා මේක වශී කරගන්න බැරි නම් නැත්නම් තමන්ගේ වසඟයටපත් කරගන්න බැරි නම් බුද්ධිය බොහොම අඩුයි. තමන්ට ලැබෙන සතුට ප්‍රමෝදයේ ප්‍රීතිය අඩුයි. ඒ නිසා ඒක වශී කර ගැනීමට මේ බුද්ධ ශාසනය විතරක් නෙවෙයි Hindu ශාසනය සර්වඥන් වහන්සේ ලෝකේ 15 වෙනි ඉස්සර තිබුණු ශාසනයේ මේ වශීතා පිළිබඳව හැඟීමක් තිබුණා නමුත් සර්වඥන්සේ බොහෝම පැහැදිලිව ඒක හොඳට විස්තර කරලා දීලා තියෙනවා. මේ ධ්‍යාන හිතක්, මහත්ගත හිතක් ඇති වුණා නම් ඒක වෙන්කොට හඳුනා ගැනීම ඉතාම වැදගත්. වෙනකොට හඳුනාගත්තට පස්සේ තමයි දැනගන්න පුළුවන් ධ්‍යානෙකින් නැගිටලා ධ්‍යානෙ ඉඳද්දී අපිට මේ <clears throat> සලකා බලන්න වෙලාවක් නැහැ. ධ්‍යානෙ නැගිටපු ගමන් තේරුම් අරගන්න පුළුවන් මෙතෙක් වෙලා මම විනාඩි 5ක් වේවා පැයක් හෝ වේවා ගත කළේ මහත්ගත හිතක. මහත්ගතයි කියලා කියන්නේ මේ කාමාවචර වශයෙන් එන්නා වූ නීවරණ වලට යටත් නැහැ. ඊට පස්සේ ටික වේලාවක් ඒ විදිහට හිත පවත්නකොට ක්‍රමක්‍රමයෙන් මේකට ටිකෙන් ටික ටිකෙන් ටික විතක්ක ਵਿਚාර රිංගලා ඒ අනුව නීවරණපත් වෙලා හිත අමහත්ගත භාවයටපත් වෙනවා. ඉතින් උංග යෝගාවචරෝ කනගාටු වෙනවා. වගේ හිත නීවරණ වලින් තොරව තිබිලා දැන් නීවරණ වලට යටත් වුණා කියලා. මේ කනගාටු භාවය නිසා අමහත්ගත හිත අමහත්ගත හිත වශයෙන් සතිය පිහිටීමේ පමාවක් ඇති වෙනවා. ප්‍රමාදි භාවයක් ඇති වෙනවා. හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. මෙතනදී හිත විචිත්ත කරගන්න නැතුව මෙන්න මේකයි නීවරණ සහිත හිත අමාගත හිත කියලා තේරුම් ගැනීම වැදගත්. ඒ නිසා යෝගාවචරයට මේ වෙලාවේදී ධ්‍යාන අංගත් නීවරණත් එක සමානයි. අතියෙන් දැක ගන්නකොට දැන් තියෙන හිතේ ධානාංග දැන් තියෙන හිතේ නීවරණ කියන දෙකම බොහෝම සමානව දැනගන්න. ඒ නිසා යෝගාවචරය කලබල වෙන්න තරකා. ධානාංග මත වෙලා ධාන හිත පහළ වුණා, නීවරණ මත වෙලා හිත අමාගත් තත්ත්වයටපත් උනායි කියලා කනගාටු වෙන්න හෝ නිදිමතපත් තත්ත්වයකටපත් වෙලා භාවනා අතහැරලා දාන එක නෙවෙයි කරන්නේ තියෙන්නේ චිත්තානුපස්සනාවේ හැටියට නම් මේ දෙකම හිත් මේ දෙකම හේතුඵල ධර්ම වලින් හටගත්තේ. ඒ නිසා මේ දෙකම ඇති වෙනකොට ඇති වෙනවා නැති වෙනකොට නැති වෙනවා කියන එක දැනගන්න ඕන. ඒ නිසා මේ චිත්තානුපස්සනා කොටසේ අවසානයේ සඳහන් කරනවා අජ්ජත් බහිද්ධා වාසේ සමුදය වය වශයෙන් මේ නීවර සහිත හිතත් නීවර සහිත එකක් දැනගන්න. මෙන්න මේ මේ දැන් මේ විස්තර කරන කොටස විපස්සනා යෝගාවචරයට නම් අමාරුවෙන් හරි තේරුම් කරලා දෙන්න පුළුවන්. විපස්සනා යෝගාවචරය නම් අමාරුවෙන් හෝ තේරුම් ගන්න උත්සාහ කරනවා. මෙතන පවතින සතියේ ශ්‍රේෂ්ඨ විශිෂ්ට අවස්ථාවක්. මේ විපස්සනා පිළිබඳ හැඟීමක් නැති එහෙම නැත්නම් ඒ පිළිබඳව සෙල්ලක්කාර වශයෙන් ධම්මවිචේත යොදලා නැති කෙනෙක් ඉතාමත්ම කලාතුරකින් තමයි පිළි අරගන්නේ මේ අමහග්ගත හිතක් ආපුවාම ඒක සංකීර්ත වික්ෂිප්ත නැතුව ඇකිලෙන්ට පැතිරෙන්න විසිරී යන්න දෙන්නේ නැතුව අමහග්ගත භාවයේ දැනගන්න එක ඉතාමත්ම වැදගත්. මහග්ගත හිතක් මහග්ගත හිතක් වශයෙන් දැනගන්නවා වගේම අමහග්ගත හිතක් අමහග්ගත හිතක් වශයෙන් දැනගන්න. මහග්ගත හිත කියලා කියන්නේ නීවරණතොර නීව මේ ධානාංග වලින් පිරිච්ච හිත. අනාගත කියලා කියන්නේ ධානාංග වලින් තොර නීවරණයන්ගේ යඩ වෙච්ච හිත. ඉතින් මේක ආගමික හැඟීමක් නිසා හෝ එහෙම නැත්නම් සදාචාරාත්මක හැඟීමක් නිසා හෝ නීවරණ සාහිත්‍යයට නීවරණ සාහිත්‍යයට වශයෙන් දැන ගැනීම නරකක් කියලා යම් කිසි කෙනෙකුගේ හිතේ හැඟීමක් තියෙනවනම් ඒක ඒ පුද්ගලයාට විශාල හානි කරයි. විශාල වශයෙන් හානි කරයි. මේ නිසාමයි යෝගාවචරයෝ කමඨාන් සූත්‍ර කරන්නේ ගියාම අපක්ෂපාතීව උත්තර දෙන්න බෑ. උත්තර දෙන්නේ නැත්තේ. හැම වෙලාවෙම හිතනවා තමන් මේ සම්පූර්ණ සුද්ධවන්තයෙක් සම්පූර්ණ සාන්තුවරයෙක් නැත්තම් සම්පූර්ණ සුචරිතවාදියෙක් විදියට විය යුතුයි. ඒ ටික කියා ගන්න මට නැත්තම් ඉතින් කමඨාන් සූත්‍ර නොකරනවා හොඳයි. ඒ නිසා ඒ ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කරන්න බැරි නම් ඒ පුද්ගලයාට ඇත්ත ඇත හැටියෙන් වටහා ගන්න ඇත්ත ඇති හැටි ප්‍රකාශ කිරීම අසංවරකමක් අසමාහිතකමක් කියලා හිතනවා නම් නිවනත් අසමාහිතකමක් වශයෙන් පේකෙදි කියන. ඒ නිසා අපට අවශ්‍ය කරලා තියෙන්නේ විශේෂයෙන් මේ චිත්තානුපස්සනාවට ආවට පස්සේ මේ Tamange හිතේ පවතින ස්වභාවය. ඒ ඇත්ත ඇති හැටි ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. එහෙම නැතත් යෝගාවචරයට එහෙම හැකියාවකුත් නැහැ උත්සාහයක් නැතුණත් සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙ නම් උන්වහන්සේට ආශය අනුසේ ඥාන තිබුණ නිසා උන්වහන්සේ දානවා දැන් තියෙනවා මහග්ගත හිත දැන් දන්නවා මහග්ගත හිත දැන් අපි මෙතන මේ චිත්තානුපස්සනාවට සරාගං වීතරාගං තදෝසං වීත දෝසං සමෝහං වීත මෝහං සංකිත්තං වික්කිත්තං මහග්ගතං අමහග්ගතං අවුත්තරං අනුත්තරං සමාහිතං අසමාහිතං විමුක්තං අවිමුක්තං කියලා කොටස් යුගල 8ක් නැත්නම් පද වශයෙන් 16ක් දීලා තියෙනවා. සර්වඥාන්සේ අනුන්ගේ හිත් බලන්නේ ඔය පද 16ෙමයි. උන්වහන්සේ තව කෙනෙක්ගේ හිත පරීක්ෂා කරලා බලනවනම් උන්වහන්සේට වැටහෙනවා මේක රාග හිතක් මේක වීත රාග හිතක්. මේක මහගත හිතක් මේක අමහගත හිතක් කියලා උන්වහන්සේට වැටහෙනවා. ඒ නිසා පරිචිත්ත විඥාන ඥාන කියන ඕනම කෙනෙක් හිත බලන්නේ කොහොමයි. යෝගාවචරය නිතරම බලන් โด නේ Taman Tamanට අවංක වෙන්න ඕන. ගුරුවරයාට අවංක වෙන්න ඕන. Taman ඒ නිසා ඒ කාන්තේම මම මේ පවතිනා වූ හිත විශේෂයෙන්ම මම මේ මතක් කරන්නේ නීවරණයන්ගෙන් තොරව බොහෝම විවේක හිතටපත් වුණාට පස්සේ ඈත මෑත බලන්න හොඳ නැහැ. අපටිවාණිය මේ මොකද වුනේ මම අසරණ වුණාදෝ කියලා හැරිලා පිටිපස්ස බලන්න යන්න නරකයි. සන්තුෂ්ඨිතාවයක්පත් කරගන්නත් නරකයි. දැන් මම ඉන්නේ බොහොම විවේක තැනක මේ ඇති කියලා. අසන්තුෂ්ඨිතාවයේ අපටිවාණිතාවයේ පවතිනවා. පිටිපස්ස හැරිලා බලන්නත් එපා. මේ தත්ත්වෙ මෙන්න මේකයි කියලා හොඳටම හිතට ඒත්තු කරලා දෙනවා. දැන් නීවරණේ දැන් නිවන නැති තත්ත්වයට විශාල ඉඩපාඩුවක් තියෙනවා මහා මාර්ගයක විවේකීව වාහනයක වාඩිලා ගමන් කරන වගේ පහසුකම් ලැබෙනවා. නමුත් ඒ තුල ඒ தත්ත්වේ තේරුම් ගන්න ඒයින් ඇති වුණා වූ ප්‍රීති ප්‍රමෝද මැද අරමුණ තවස්සියම් භාවයටපත් කරගන්න. මේ අපි මේ චිත්තානුපස්සනා කොටස භාවනාවට කිට්ටු කර ගැනීම සඳහා කරන වචන ස්වල්පයක්. කොහොම හෝ ඒ විදිහට මහත්ගත හිත අමහත්ගත හිත තේරුම් අරගන්න නම් පැහැදිලිවම මේකේ තේරෙනවා ඒ යෝගාවචරයට ධානලාභී කුද්දලෙක් වෙන්න. එහෙම නැත්නම් උපචාර සමාධියකට හෝ හිත දියුණු කරපු කෙනෙක් බාටපත් කරන්න මෙතනදී විශේෂයෙන්ම අටුවා ප්‍රකාශන ගත්තොත් ඒ අටුවා ප්‍රකාශන වල සඳහන් කරන්නේ උපචාර සමාධියෝ අපනා සමාචා අල්පනා සමාධි පුහුණු කළ ඇත්තන්ට මහත්ගත හිත අමහත්ගත හිත කියන මේ දෙක වෙන් කර හඳුනා ගන්න පුළුවන්. නමුත් විපස්සනා සුද්ධ විපස්සකයෙක් වශයෙන් ගත්තොත් ඒ පුද්ගලයාගේ නාම රූප පරිච්ඡේද පච්චේ පරිග්‍රහ ඥාන වශයෙන් ඒ ඒ අරමුණ එනේන එක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හොඳ දියුණු භාවයටපත් වෙච්ච චනික සමාධිය තියෙනවා නම් කනික සමාධිය කනමත්ත පිටික සමාධිය ඒ පුද්ගලයාට හොඳට පැහැදිලිව තේරුම් අරගන්න පුළුවන් අර උපචාර සමාධියෙන් කර දෙන්නා වාගේ අරමුණයි හිතයි පිටුව මූණට මූණ දාලා කිසිම නීවරණ වලකින් තොරව බොහෝ වේලාවක් හිත පවත්වන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොටත් ඒ හිත මහත්ගත හිතක පවතිනා වූ නැත්නම් සම්මත සමත සමාධි යෝගාවචරයේ පවතිනා වූ හිතකට බොහෝම සමානයි. ඒ වගේම මේ යෝගාවචර මේ චිත්ත අනුපස්සන ප්‍රකාශන බොහොම හයියක් වෙනවා. සමහර වෙලාවට ඒ ක්ෂණික සමාධිය නැති වෙච්චාම හිත අර කියන මහත්ගත භාවයේ නීවරණ වලින් නිතර පෙළෙනවා. Tamanටම තමයි දෙස් දෙනවා. අර මොනක හිත පිහිටන්නේ නැහැ. මේ தත්ත දෙක වෙන්කොට දැනගන්න පුළුවන් නිසා Tamanට වෙනම කරපු ධ්‍යාන භාවනාවක් නැතත් මේ විපස්සනා කිරීම නිසාම එනේන අරමුණ මෙනෙහි කිරීම නිසාම හිතේ හටගත් ආවෝචනික සමාධිය නැහෙන වැඩ කොටසක් ගන්න පුළුවන් එකක් බව තීරුම් අරගන්න මේ මහත්ගත අමහත්ගත කියන වචන දෙක උදව් වෙනවා. නමුත් යෝගාවචර ඒ වචනම පාවිච්චි නොකරනවා වෙන්න පුළුවන්. නමුත් Tamanට අරමුණටම එල්ල වී පවතින හිතත් නීවරණයෙන් බාධක තොරව ඔයේ හිත ඒකේ පවත්න්න පුළුවන් ගමන් දකින්නකොට වෙනසක් ඇතිවෙනවා. Tamanth විශ්වාසයක් ඇති වෙනවා. දැන් පහුගිය විනාඩි කිහිපය තුලම මගේ හිත පිට ගියේ නෑ. පිට යන ප්‍රමාණය අඩුයි. අරමුණේම ඇලී බැඳී මූණට මූණ දීලා වාසය කරනවා. දැන්වත් එහෙම. තව ඉස්සරහටත් විනාඩි 10ක් 15ක් වුණත් මේක පවතී කියන විශ්වාසය ඇති වෙනවා. ආන්න එතකොට සුද්ධ විපස්සකයකට උනත් හිතා ගන්න පුළුවන් මේ මහත්ගත අමහත්ගත කියන හිත. ඒ වගේම තමයි සවුත්තරං අනුත්තරං කියන එකත් අටුවාවේ බොහොම ලොකු බොහොම පොඩි වෙනසයි පෙන්වන්නේ. අවුත්තර කියලා කියන්නේ නීවරණයන්ට යටත් වෙච්චි, අනුත්තර කියලා කියන්නේ නීවරණයන්ගේ යටත් නොවුන. ඊට වැඩිය පුංචි අර්ථ ඡායාවක් මතු කරනවා. ප්‍රථම ධානය කියලා ගත්තොත් අවුත්තර හිත කියලා කියන්නේ නීවරණයන්ට යට වෙච්ච හිත. අනුත්තර හිත කියලා කියන්නේ නීවරණයන්ට යටත් නැති හිත. නමුත් ද්විතීය ධානය කියලා ගත්තොත් අපි දන්නවා ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහ තියෙනවා. එයින් විතක්ක ਵਿਚාර දෙකට යටයි. ප්‍රථම ධානය. ဒုတိ ය ධානයේදී විතක්ක ਵਿਚාර දෙක නැති නිසා ဒုတိ ය ධානයේ පැත්තෙන් බලනකොට අනුත්තර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර වලින් තොර ဒုတိ ය ධානය. තවුත්තර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර සහිත ප්‍රථම ධානය. එතකොට තියෙන එතන සංසන්දනාත්මක වටිනාකම. තෘතිය ධානය ගත්තාම ප්‍රීතියෙන් තොර ද්විතිය ධානයේ අනුත්තරයි ප්‍රීතිය සහිත ද්විතිය ධානයේ සවුත්තරයි මේ විදිහට එකින් එක එකින් එක එකින් එක අර ගොරෝසු ගොරෝසු ධානාංග පහ කරමින් පහ කරමින් උපේක්ෂාවට යනකොට රූපාවචර ලෝකයේ ගත්තොත් ඒක තමයි අනුත්තරම හිත. ඊට ඊට වැඩිය හොඳයි අනුත්තරයි අරූපාවචර ලෝකේ මේ විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉහළ ඉහළ ධානයේ අනුත්තර වශයෙන් උත් පහළ පහළ ධානයේ සෞත්‍ර වශයෙන් උත් වැටේ. මේක යම් විදිහකට සම විපස්සනා යෝගාවචරය දකින්නේ පහළ පහළ විපස්සනා ඥාන පහළ වෙනකොට නිතර හිතවිලි බාධාවල් එනවා වේදනා බාධාවල් එනවා සද්ද බාධාවල් එනවා පහුවෙලා යෝගාවචරයාගේ හිත අනුලෝම ඥානවලට සංඛාර උපේක්ෂා ඥානවලට පිටු කරනකොට කොච්චර වේදනාවක් කොච්චර සද්දාවක් කොච්චර හිතවිලි ආවත් ඒව කිසි දෙයකින්ම භාවනාව කරලා දාන්න බැරි භාවනාව නැගී හිටින මට්ටමකට එනවා. ඒ කියන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත වඩ වඩාත් අනුත්තර තත්ත්වවලටපත් වෙනවා. ඒ නිසා ඒ සතිය ගත්තත් එක එක ඥාන මට්ටමේදී ඒ සතියේ තියෙනා වූ ಗುಣ වෙනස් වෙනවා. සමාධියේ තියෙන ಗುಣ එන්න එන්න වෙනස් වෙනවා. අපි සාමාන්‍ය සමාධිය හඳුන්වන නිවර්ණ සහිත රහිත කියලා. නමුත් එක එක ධානවල තියෙන සමාධි ඊට වැඩි වෙනස්කම් තියෙනවා. මේ නිසා සවුත්තර අනුත්තර කියන පදේතිය සඳහන් කරනවා සවුත්තර කියලා කියන්නේ යට. අනුත්තර කියලා කියන්නේ යේ தත්වලට යටක් නැති. ඊට වඩා සියුම්. ඊගාවට සමාහිතං වා අසමාහිතං වා. මේ සාමාන්‍ය අර්ථමයි මේකේ තියෙන්නේ සමාහිත කියලා කියන්නේ සමාහිත සමාධිගත. අසමාහිත කියලා කියන්නේ එහෙම සමාධිගත තත්යකට නැති. මේකෙදි අතු ආභෝ විට සම්මත සමත පූර්වාංගම ක්‍රමයට තමයි විස්තර කරන්නේ උපයන ලද්දා වූ රූප ධානයක් ඕ අරූප ධානයක් තමයි මෙතන සඳහන් කරන්නේ නමුත් විපස්සනා යෝගාවචරය තමන් ඒ ඒ අවස්ථාවේදී ඇති කරන්නා වූ ඒ ඒ ක්ෂණික සමාධිය මෙතෙන්දී සමාහිත අසමාහිත භාවයට ඇති කර ගන්න පුළුවන් ඒකේ උනත් හැබැයි විපස්සනා යෝගාවචරයට තේරුම් ගත යුතු යම් කිසි විදිහේ හිතා ගන්න බැරි විපල්ලාස අවස්ථාවක්. ඒ මොකද ඒ භාවනා අරමුණ භාවනා අරමුණට හිත නැවත නැවත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යොදවනකොට ඉතලා ඉතලායි අරමුණත් එක්ක හිත හාද වෙලා හිතයි අරමුණයි තා එකම වෙන මට්ටමට වගේ සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකන් අරමුණ තියෙන්නේ ධමණය වීම දැපණි වැටීම. වෙන බාහිර දේවල් වලින් කරදරයක් නැතුව අරමුණේම හිත හීතන ගතියක් තියෙනවා. නමුත් ඉන් එහාට ගිහිල්ලා නැවතත් විපස්සනා බලවත් වෙන්න පටන් ගන්නතර පස්සේ අරමුණ කියෙද්දි රූප වේදනා එතනින් යාම හිතවිලි විවිධ දේවල් ආය බාධා කරනවද සතිය කැඩුනද සමාධිය කැඩුනද කියන තත්යකටපත් වෙනවා මෙතෙන්දි යෝගාවචරය කල්පනා කරලා බැලුවොත් සතියේ අකණ්ඩ භාවය නම් තිබුණා. සමාධියේ අකණ්ඩ භාවය නම් තිබුණා. නමුත් වරින් වර හිතට සැක උපදනවා මගේ හිතේ සතිය කැඩුනදෝ සමාධිය කැඩුනදෝ කියලා ඒ මොකද විපස්සනා ඥාන දිනු වෙනකොට හිතේ හැකියාවල් වැඩි වෙනකොට එක අවස්ථාවක අරමුණු දෙක තුනක් තක් ගැනීමේ ශක්තිය ඇති වෙනවා. එතකොට හිත හිතටම සැක උපදවා ගන්නවා දැන් සතිය කැඩලාද සමාධිය කැඩලාද නමුත් අඛණ්ඩ පැවතිච්ච සතියක් පිළිබඳව හිතේ යෝගාවචරගේ විශ්වාසයක් තියෙනවනම් ඒ යෝගාවචර කල්පනා වෙනවා මේ අරමුණෙන් හිත පිට ගිහිල්ලා නෙවෙයි අරමුණ තියෙද්දිම වේදනාව දැනෙනවා. ඉතිවිලි දැනෙනවා. සද්දත් ඇහෙනවා. රූපත් පේනවා. නමුත් අරමුණ වටා ගන්න නැතුව යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා විපස්සනා යෝගාවචරයට මේ සමාහිත අසමාහිත බව මේ විදිහට සමානලාට විපල්ලාස වෙන්න පුළුවන්. අසමාහිතයි කියලා යෝගාවචරය විනිශ්චය කළත් ඉතින් තාම පවතින සමාධියක් කියනවා වෙන්න පුළුවන්. සතියක් පවතිනවා වෙන්න. ඒ නිසා යෝගාවචරය නැවත නැවතත් ඒ අවස්ථාවටපත් වෙලා ඒ අවස්ථාවේදී විශ්වාසයෙන් යුක්තව සත්‍ය සමාධිය අඛණ්ඩව කරගෙන යනවනම් තමයි තේරෙන්න පටන් ගන්නවා මේක තමයි හිත හදනවයි කියන්නේ. මේක තමයි හිත වඩනවයි කියන්නේ. මොන තරම් බාධක ආවත් Taman ගෙනියන අරමුණ බිම පෙරලා ගන්න නැතුව යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ වෙලාව මුගක් වෙලාවට ගුරුවරගේ අසුර ලැබිය යුතු අවස්ථාවක්. අර කලින් කිව්වා වගේම තමන්ට පවතින தත්ත්වේ ඒ ආකාරයෙන්ම විස්තර කරන්න පුළුවන් කෙනාට විතරක් ගොඩ එන්න පුළුවන් තත්ත්වයක්. අපලත් හොඳට භාවනා කරන්නේ කුණාට එහෙම ඒ දේ විස්තර කරගන්න බැරි නම් ඒ යෝග අවචරයේ සෑහෙන කාලයක් එතනම එක තැන කරකැවෙටි කියනවා. ඒකයි මේ චිත්තානුපස්සනාවේ තියෙන හොඳත් ඒකයි නරකත් ඒකයි. මේක ඊටාම සියුම් ඒ වගේම වචනිකයි. ඒ වගේම තමයි විපල්ලාස ඇති කරනවා. ඇති කරන්න පුළුවන්. ඒ මොකද මේ හිත කියලා කියන එක මායාකාරයක් වාගේ. අර අටකනාගර සූත්‍රයේ සඳහන් කරනවා සර්වජන් වහන්සේගේ පවතිනා වූ මේ විශේෂයි ඇති විචක්ෂණ භාවයේක පෙන්නනවා ඒ එතෙන් පැමිණා වූ ඒ නගරවැසියන්ට ආනන්ද ස්වාමීන් වහන්සේ කරන විස්තරය අනුව උන්වහන්සේ දේශනා කරනවා යම් අවස්ථාවක දක්ෂ යෝගාවචරයේ පුහුණු කරලා ප්‍රථම ධානය ලැබුවට පස්සේ එතුමා ඒ ධානයෙන් නැගිටලා සර්වඥානික උපදේශ අනුව කල්පනා කරනවා මේ ධානයත් සංකතයි අபிසංචේතනිකයි. මේක හිතින්ම ආව එකක්. ඒක හිතින්ම මවන ලද්දක්. එහෙනම් ඒක ස්ථිර වෙන්න බෑ. එහෙනම් ඒක නිත්‍ය වෙන්න බෑ. අනිත්‍යං නිරෝධ ධම්ම. කියලා ඒ ඇති වුණා වූ ධ්‍යාන හිතත් විපස්සනා කරන්න. කියන්නේ ධානය කියලා කියන්නේ හිතින්ම ගත්ත දෙයක්. සංචේ සංඛතං අபிසංචේතයිස. ඒ බව තේරුම් අරගන්නට මේ විපස්සනාව කියන මේ විශේෂ කණ්ණාඩිය නැත්තම් සමහරත්තු මේ ධ්‍යාන පිළිබඳව පුදුමාකාර විස්තර කරන්න පටන් ගන්නවා. සැපයේ කෙලෝරක් කෙලෝරක් කෙලෝරක් කෙලෝරක් වන ටිකක් මේ ධ්‍යාන පිළිබඳව මහා ලොකු විස්තර කරන්න පටන් අර ගන්නවා. ඇත්ත. මේකට මහත්ගත හිත කියලා කියන්න පුළුවන්. ඒ මොකද කාම අවචර ධර්මයන්ගෙන් ගැලවිලා ඉන්නවයි කියන එක පුංචි දෙයක් නෙවෙයි. නමුත් අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලයක නිසා ඔය තරම් ඔය ධානයක ඉතර අගය කරන්න දෙයක් නැහැ. එහෙමනම් මේක සංකතං අபிසංචේතිතං කියලා. ඒක විපස්සනාවට නම් වන්ට හිත දෙනවා අඩුයි. මේ ධානය කියලා කියන්නේ හිතෙන්ම මවාගත්ත දෙයක්. හිතෙන්ම ඇති කරගත්ත දෙයක්. හිතෙන් කරන ලද්දක්. එහෙමනම් ඒක කොහොමද අපිට නිත්‍ය සැපයක් දෙන්නේ? ඒක කොහොමද ස්ථිර ධර්මයක් වෙන්නේ? ඒකත් අනිත්‍යං දුක්ඛං විපරිණාම ධර්මං කියලා මෙනෙහි කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා මේ මහත්ගත හිත, අමහත්ගත හිත, අවුත්තර හිත, අනුත්තර හිත, සමාහිත හිත, අසමාහිත හිත. ඒක ඉක්මවන තනම නැත්නම් මේ ධානයෙන් ඇති කරගත්තා වූ ධාන හිතත් මේ වාගේ සංකතං අபிසංචේතිතං කියන හිතෙන්ම කරන ලද හිතෙන්ම අවලද්දක් කියන එක ගත්තේ නැත්නම් කවදාකවත් සරුවචන් වහන්සේගේ කැපිපේන භාවයක් මේ කාලෙට නැහැ. ඒක මහත්ගත මහා දෙයක් විදිහට කල්පනා කරන්න පටන් ගන්නවා. මහා තමයි. කාමාවචර ලෝකයෙන් බලනකොට මහා තමයි. නමුත් අපි වැඩ කරන්නේ බුද්ධ ශාසනයක නිසා ඒකත් සංකතං අபிසංකේතයික. මේ තරම්ම හිත වංචනිකයි. ඒක නිසා ඒ සරුවචන් වහන්සේ පවත්ලා තියෙන ඒ ධම්මචක්කයේ අනුවම දී යති උපදේශ අනුවම ගුරුවරයා කියන විදිහටම මේක කටයුතු කරන්නේ නැතුව තමන්ම මේක විනිශ්චය කරන්න ගත්තොත් භයානක තත්ත්වයක් තමයි මේකම තව පැත්තෙන් කියනවා මේ අනුමාන ඥාන ඉස්සර කරන්න ගත්තොත් එක තැනම තමයි බොහෝ විට එක තැනම තමයි කරකැවෙන්නේ මොකද සක්කාය දිට්ඨිය කිසිම හෙල්ලීමක් සිද්ධ වෙන්නේ නැහැ එනිසා හොඳටම අවශ්‍ය කරන යෝගාවචරය තේරුම් අරගන්න විශේෂයෙන්ම මේ චිත්තානුපස්සනා කොටසට ගියාම මොකද්ද ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මොකද්ද අනුමානයි කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ ඒ ඒ වෙලාවල් වල හැටියට අරමුණ විසින් ඉදිරිපත් කරලා දෙන දේ අරමුණ මෙනෙහි කිරීමේ මාර්ගයේ ඒකට පෙළඹෙනවා නම් ඒක ප්‍රත්‍යක්ෂය. අපි කියන අස්පනා පිට. කිසිම ආකාරයක අපි හිතට එන දේවල් මෙහෙම විය යුතුයි මෙහෙම නොවිය යුතුයි කියලා කල්පනා කරන්න යන්නේ. හිත හිත විදිය තමයි වැඩ කරන්නේ. ඌට ඕන තාලෙත් නටණ්ඩායි. අපි එක දෙයයි කරන්නේ එක අරමුණකට මෙනෙහි කරලා එක අරමුණක් ඒ හිතට gedara වාගේ හදලා දීලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ අරමුණට සාපේක්ෂව අජ්ජත් බහිද්දා ඕලාරික සුඛම ඊන ප්‍රණීත දුර සාන්තික අතීත අනාගත පච්චුප්පන්න කියන හිතේ හැම ජවනිකාවක්ම දැක ගන්න. මෙන්න මේ විදිහට ප්‍රත්‍යක්ෂයේ ඇතිවෙනවා නම් සුඛ විපස්සක යෝගාවචරයට හරි නාම රූප ආදී පරිච්ඡේද ඥාන පරිච්ඡේද ආදී පෙළ ගැහිච්ච හිතවිලි ක්‍රම වලට එනකොට අනුමාන ඥාන ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඒ තමයි ප්‍රත්‍යක්ෂයට අහුවෙච්ච නැති දේවල් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අපි ගණන් ක්‍රමයක් තියෙනවා. ආන්නේ වගේ අනුමාන ඥාන වලට වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි මේක හොඳ සියුම තේරුම් ගන්න ඕනේ අපි දානයක් දීලා ඒ දානය පිළිබඳව කල්පනා කරනකොට ඒ දාණයෙන් අපිට ලැබිය යුතු කාමාවචර කුසල් මට මේ මේ තාක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනනම් අපි කියනවනේ දානේ නීචයි කියලා. ඒ ප්‍රාර්ථනා කරන දෙයක් නෑ කොහොමඩක් කර්මයේ සකර්මාන් රූප ලැබෙනවා. අපි ප්‍රාර්ථනා කළ යුත්තේ ඒ ලැබෙන දේවල් වලටත් ආසා නොකර අපිට ඒ ලෝකෝත්තර සැපයක් ලැබේවා කියනනම් අනිත් වැඩි වටිනවා. ඒ වගේ තමයි සත්‍යක්ෂේක දකරන්න අනුමානෙ ලැබෙනවමයි. ඒක ප්‍රාර්ථනා කරන දෙයක් නෙවෙයි. ඒක නිසා ප්‍රත්‍යක්ෂය අවශ්‍ය වෙයි. මතුවෙන මතුවෙන්නා වූ ඒ මානසික தত্ত্ব විතක්ක ਵਿਚාර චිත්ත නැත්නම් චිත්ත අනුපස්සන එනේන තාලෙට මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන්න දක්ෂ වෙනවනම් ඒ ප්‍රධාන ලාභ දෙක තුනක් වෙනවා එකක් තමයි අර දිගින් දිගටම යෝගාවචරයට බාධා කරමින් තිබුණ නිවර්ණ පිළිබඳව ලොකු පරිචයක් ඇති කරගෙන නිවර්ණ ඇති වෙලා මෙහෙමයි නැති වෙලා මෙහෙමයි කියන වෙනස තේරුම් ගත්ත ගම ආයෙදි බොහොම කලාතුරකින් තමයි නිවර්ණයෙන් නිවර්ණයට හිත යන්නේ බොහෝ විට නීවරණ එනකොටම කඩලා දාන්න පුළුවන් මේ සදාචාරාත්මක හිත් පන්තියක් එන්න ඉඩ තියෙනවා. ආනේ වෙනකොට විවේකේ වැඩි වෙනවා. ඒ විවේකේ වැඩි වෙනකොට අපි ඇත්ත ඇති හැටි මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට අපිට වැටෙනවා. මේ රාග හිත හොඳට රාග රාග චරිතයට වැටෙනකොට උට ද්වේෂ හිත පිළිබඳව මෝහ හිත පිළිබඳව ඒ වගේ අත්තා වූ අනිකුත් අර්ථ ඡායාවන් පිළිබඳව හිත ස්වභාවයෙන්ම අන්වේ ඥාන වැඩ කරන්න පටන් ගන්නවා. අන්වේ ඥාන ඉස්සර කළොත් පැහැදිලිවම පේනවා අපි ප්‍රමාදයට වැටෙනවා වර්තමාන මොහොතේ හිතනේ. ඒක නිසා චිත්තානුපස්සනාවට යනකොට අර කායනුපස්සනාවේ මේ කාරණා තේරුම් ගන්න හිතේ පෙළගැස්මක් නැතිනම් හරි වටින වරපතල වචන කතා කර කර එක තැනම කරකව කරකව කොච්චරක් වෙන්න පුළුවන්. මේක සම්බන්ධයෙන් කියනකොට කෙටියෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේක ඇත්ත වශයෙන්ම කර්මස්ථාන මේ යෝගාවචරින්ගේ දෝෂයක් නෙවෙයි. මේ පාඩම අද උගන්වන්න වෙලා තියෙන කර්මස්ථානාචාර්යවරු. හුඟ දෙනෙක් ప్రత్యක්ෂ වශයෙන් මේ ශේත්‍රයේ අතගාල නැතුව ඒ අන්ධ પરම්පරාවක ඉඳගෙන බොහෝ දෙනාට බරපතල වචන රාශියක් උගන්වලා අනේ හරි අවුලකටපත් කරලා තියෙනවා. ඒ අතන්ට සාමාන්‍ය විදිහට හුස්ම ගන්නවත් අමාරුයි. සාමාන්‍ය විදිහට පොළවේ ඇවිදින්නත් අමාරුයි. කතාවත් ඔක්කොම වෙනස් වෙනවා. ඒ මොකද මේ චින්තන කල්පනා පරිකල්පන වල තමයි ජීවත් වෙන්නේ. ඉතින් අප්‍රත්‍යක්ෂ ඉස්සර කරන කෙනාට සාමාන්‍යයෙන් ඒ දණ්ඩේ යන්න පුළුවන්. අමාරුවක් නෑ පොළවේ ඇවිදින්න පුළුවන්කමක් තියෙනවා Tamante එන හිතවිල්ල මෙහෙමයි ඒ හිතවිල්ල මෙහෙමයි මෙනේ කළ යුත්තේ ඒකට වර්ධින වෙලාවක් තියෙනවා පරදින වෙලාවක් තියෙනවා ආ දැන් හිතවිල්ල මෙනේ කළා මේ හරිය වෙලාවක් ඡායගත වෙලාවක් තියෙනවා වර්ධින පරදින වෙලාව මේකයි කියලා ඊ තීරුම් ගැනීම විපස්සනායේ කිසිම දුර්වලකමක් නෑ ලොකු ශ්‍රේෂ්ඨකම ඒ මොකද මේ හිත කියන චිත්ත කියන මේ ධර්මතාවය ලක්ෂණ රසපච්චපට්ඨාන පදත්තාන වශයෙන් බෙදෙනකොට කියන්නේ විඥානන ලක්ෂණ. දෙක වෙන්කොට හඳුනා ගැනීමේ දක්ෂතාවයයි හිත කියන්නේ. ඒක මේ මගේ දක්ෂකමක් නෙවෙයි. හිත තියෙන ඕනම කෙනාට ඒ හිතේ තියෙනවා. මේකෙන් හොඳම දේ විතරක් දකින්නකෝ ගුරුවරයා කියපු එක දකින්න එක නෙවෙයි. පොතේ ලියලා තියෙන එක දකින්න එක නෙවෙයි. Tamanට කැමති දේ දකින්න එක නෙවෙයි. විඥානන ශක්තිය කියලා කියන්නේ හිතක් පහළ වෙනකොට ඒ හිත දන්නවා. විවේක හිතක් නම් ඒ හිත දන්නවා මෙන්න මේ මේ දේ තියෙනවා මේ මේ නැහැ. නැත්තම් අරක මේක වෙන් කළා දැක් ගන්න හැටි විචානන ලක්ෂණය. අපිට අවශ්‍ය වෙලා තියෙන එකට සමාදම් වෙන එක විතරයි. එතකොට විචාන ලක්ෂණේ තියෙන කෙනා නිවන් දකින්න නැති කෙනා නිවන් දකින්න නෙවෙයි. හිත තියෙන ඕනම කෙනෙකුට විචාන ලක්ෂණේ තියෙනවා. ඒක අතුවා පිළිගත්ත සම්මත මතයක් විචාන ලක්ෂණං චිත්ත. මේක බව අපි දැනගත්තා නම් හිතට 100% රාගී වෙන්න බෑ. මම රාගී බව දැනගැනීමේ හැකියාව හිතේ ඉතුරු වෙලා තියෙනවාමයි. 100ක් ද්වේෂගත වෙන්න බෑ. ද්වේෂගත වෙච්ච හිත මම දැන් ද්වේෂිනවා දන්නවමයි. ඒ වගේම 100ක් තරාග, සමෝ, සදෝෂ වෙන්නත් බෑ. ඒවා ඒ ඒ වෙලාවක දැනගැනීමේ හැකියාව හිත කොච්චර කරුවත් ඒකට ඉඩ තියාගන්න. ඉතින් අපි ඉස්ලාමයේ හිත සමාදන් වෙන්න ඕන හිතේ ඉතේ විඥාන ලක්ෂණය තියෙනවා. ඊගාට පුබ්බංගම රත මේ මොන නාඩගමට වුණත් මේ මොන වෙස් පෙරලියට වුණත් මේ මොන ඇත්බැඳුමට වුණත් ඉස්සර වෙන්නේ හිත. අපේ හිත යම් ආකාරයකට මේ විපල්ලාස ධර්මයකට මත්කරවන ධර්මයකට වැටුණත් හිතෙන්මයි කෙරේ. අපේ හිත හරියට ඉදිරිපත් වෙච්ච දේ මූණට මූණ දාලා දැනගැනීමේ ශක්තියක් ඇති වුණා නම් ඒකත් හිතෙන්මයි කෙරේ. ඒක නිසා මේක පූර්වංගම රසය කියන එකත් මේ එක එකනට අයිති බෝධලයක් නෙවෙයි. ඒකේ ස්වභාවයක්. අපි ඒක දන්නවනම් අපිට තියෙන එකම දේ දහස්වර වෙන්න ඇති. එකම දේ දහස්වර වෙන්න අරින්න ඕන. ආසේවති භාවිති බහුලී කරෝති. ඒ දේ හොඳට ආශ්‍රය කරන්න, නැවත නැවත කරන්න මේක දහස්වර වෙන්න ඇති. එතකොට හිත මේ එක සැරයක් වුණා අනේ අපෝ චක් කියන දෙයක් නැහැ. ඒක නැවත නැවතත් කළ කෝටි වර ලක්ෂ වරක් සිදු වෙනකොට එහිම එහිම හිත නැවත යෙදීම තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඒක තමයි ඉවසනවායි කියලා කියන්නේ. ඒක තමයි තපස කියලා කියන්නේ. ඒ තපස මේකට යොදවනවා නම් එක සැරයක් කර දුනාට ප්‍රශ්නයක් නැහැ. දේවක 3 4 5 6 7 8 කියලා කිලෝරක් නැති ගණන් සංඛ්‍යාවක් දිගේ හිත මෙහෙවනකොට අර වෙච්ච වැරද්ද වැරද්දක් විදියට නිවැරද්දක් නිවැරද්දක් විදියට හිතට පේනවා. ඒක නිසා මේකට එක එක දේවල් යොද යොදා බලන්න අවශ්‍ය නැහැ. බැඳීම වෙනව නම් ඒක හිතේ පුරුද්දක් වශයෙන් තේරුම් ගන්න. ప్రత్యක්ෂයේ ආවනම් ప్రత్యක්ෂයක චිත්තක්ෂයට ආවනම් දසදහස් වාරයක් ඒ මත අනුමාන හිතේලි පහළ වෙනවා. ඒ වර කෙල කෝටි වාරයක් සද්ධා හිතේලි පහළ වෙනවා. ඒ නිසා අපේ බුද්ධ ශාසනයේ සිද්ධා තුනකට විස්තර කරනවා. පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා, සද්දේය සිද්ධා කියලා. මේ තුනෙන් වෙන විදිහට කියනවා නම් කොයි ආගමක් මනින් ඔය තුنين තමයි. නමුත් අනෙක් හැම ආගමකම සත්‍යීය සිද්ධාව ඉස්සරහට ඊගාට අනුමාන සිද්ධාව අවසාන සමාපත්තක සිද්ධාව අද දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරපන් 100ක් විශ්වාස කරලා ඒක අනුමාන කරන පිළිසොත් එක හැසිරුණොත් ඔබ කවදා හරි දෙවියන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලං වෙනවා. හැබැයි දැන් නම් බෑ මරණින් මත්තේ තමයි ඒක සිද්ධ වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම හරවලා තිබ්බ එක තමයි සරුවත් යන වහන්සේගේ තියෙන විප්ලවය. උන්වහන්සේ මතක් කළා මෙලෝ වශයෙන් ප්‍රත්‍යක්ෂ යම් කිසි දෙයක් කළා නම් කායानुපස්සනාව හෝ වේදනානුපස්සනාව හෝ චිත්තානුපස්සනාව හෝ ඒ අනුව අනිවාර්යයෙන්ම ඔබට ඒ අනුමාන ඥාන අන්වය ඥාන අනුමාන සිද්ධාව සිද්ධ වෙනවා. ඒක හිතේ ධර්මතාවයක්. ඒ අනුමාන හිතවිල්ල දහසක් වෙනවනම් ඒ අනුව පහළ වෙන සද්ධාව දසදහස් වාරයක් ලක්ෂ කෙල කෝටි වාරයක්. එනිසා ඉස්සලම ධර්මයේ දැක්කන බුදුන් දකින්නවා දැක්කනම් බුදුන් කෙලේ සද්ධා පාර. එහෙම නැතුව පහළ වෙන සද්ධාව ඔය ඔය සාසාර බලධාරි දෙවියන් වහන්සේ කෙරේ අනෙක් මිනිස්සු ඇති කරගත්ත සද්ධාවමයි. ඒ නිසා මේ බුදුහාමුදුරන්ගේ පැත්තට හරවන්න මේ සද්ධාවෙන් පිළි ගත කරන ඇත්තන්ගේ දෙවියන් වහන්සේ ඇති කරගත ආශ්‍රය කරන ඇත්තන්ගෙන් තරම් බුද්ධ ධර්මයට ඇත්තන්කට වඩා බුද්ධ ධර්මයට හානි කරයි. තමන් සත්‍යයක් කරන්නේ නැතුව අනුමානෙන් හෝ එහෙම නැත්නම් මේ සද්දෙහි වශයෙන් අදහාගෙන මේ බුදුන් අදහන්න කියලා නැත්තම් බුදුන් අදහන කට්ටිය අනිකානකට හරවන්න එපයි කියලා කොච්චර කෑ ගැහුවත් ඒ අන්‍යාගම් අදහන මිනිහෙක්ගෙන් තරම් ඒ අන අදහන අන්‍යාගම් අදහන කෙනෙක්ගෙන් එච්චර බුද්ධ ධර්මයට හානියක් වෙන්නේ නැහැ මෙන්න මේ වැරද්ද කර නැත්තම් ඒ ලොකු හානියක් සිද්ධ වෙනවා ඒක නිසා මේ චිත්තානුපස්සනා කොටසට එනකොට නම් කොහොමඩක්වත් යෝගාවචරයට ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම වැටෙන්න පටන් ගන්නවා ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සවුත්තරං අනුත්තරං මහත්ගතං අමහත්ගතං සමහිතං අසමහිතං කියන මේ හිතවිලි පහළ වෙනකොට යෝගාවචරයාගේ විචක්ෂණ ශක්තිය ඇත්ත ඇති හැටි කීමේ ශක්තිය ඒ තරමටම දිනුනේ නැත්නම් අනේ භාවනා කරේ මොකටද කියලා කල්පනා වෙwidetilde මොකද්ද මේ කරන මහානකම කියලා හිතෙන් දීද කියනවා. ඒ අත්තන කායනුපස්සනාජයට වඩා සැපයක් එන්දීද කියනවා. ඒ නැත්නම් සිල් ලකිනකොට ඒකේ සැපයක් එන්දීද කියනවා. ඒ මොකද මේ වකොටස් කොහොමසියු ඒක සුදුසු තාලෙට හරියට ඇත්ත ඇති හැටි ප්‍රකාශ කිරීම නිතර කර්ම ධර්ම සාකච්ඡා කිරීම නිතර බණ ඇහිීම ඉතාමත්ම වැදගත්. එහෙම නැත්නම් මේ දේවල් පිළිබඳව උග්ඝටි සංයු විපංච සංයු ආකාර තේරුම් ගන්න පුළුවන් කෙනාට මෙච්චරම බණ අහන ඉඳීකුත් නැහැ. ඒ නිසා මේ බණ කොටස් යෙය බුද්ධලයන් තමයි වැදගත් වෙන්නේ. සමහරලාට පදපරමැත්තන්ට උදව් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ භාවනා කළාටමදී ඒ කරන භාවනාව පිළිබඳව තමන්ට පැහැදිලිවම ප්‍රකාශයක් කිරීමේ හැකියාව. මෙන්න මේකයි මට වෙන්නේ කියලා ඒක ඒකම දවතනාට යොදමින් ප්‍රකාශ කිරීමේ ශක්තිය තිබිය යුතුයි. නැතිබුණොත් ඒ හිතේ තියෙන විඥාන ලක්ෂණේ දිනුවක් පූර්වාංගම ප්‍රදේශයේ අඳුරා ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. ඒ <clears throat> හිතට පදච්චාණය වෙන්නේ නාම රූපමයි. නාම රූප ධර්ම නැති හිතක් කවදාකවත්. ඒක අපිට ඉතින් උදේ හැන්දෑවේ හැමදාම හම්බෙන දෙන්නේ. තදබල නින්ද නැති හැම වෙලාවකම අපේ හිත ඒ ආශ්‍රය කරන්නේ නාම රූප ධර්ම. අනේ නාම රූප ධර්ම මෙහිමයි මෙහිමයි කියලා වෙන් කර ගැනීම තමයි විඥාන ලක්ෂණය කියලා කියන්නේ. එහිදී ඉතර වෙන්නේම හිතමයි. ඒක නිසා භාවනා කරගෙන යනකොට විපස්සනා භාවනාවේදී නම් මේ චිත්තානුපස්සනා කොටස් වලට සාපේක්ෂව සඳහන් වෙන්නේ හොඳට හිත විපස්සනාට වැටිලා දිගටම අරමුණේ වැඩි වේලාවක් ආශ්‍රය කරමින් යන්න පුළුවන් අවස්ථාවක්. එතකොට සුද්ධ වශයෙන්ම හිතේ ඇතිවෙනා වූ මායාවල්